දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ අප්‍රකට විත්ති. මෙන්න මේ නමින් පොතක් මට මෑතකදී ලැබුණා. ඉතින් මම කල්පනා කළා මේ දුම්රේ අප්‍රකට විත්ති ගැන පොතක් ලියනවා නම් එහෙම නැත්නම් පොතක් ලියන්න තරම් අප්‍රකට විත්ති කියනවා නම් මොකද මේ විත්ති? මේ දුම්රිය ගැනද දුම්රියේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන විත්තිද මොකද්ද කියලා කුකුලක් ඇති වුණා මට මේ දුම්රිය අප්‍රකට වෙච්චි දැනගන්න. ඒ නිසා මම ආරාධනා කළා මේ කෘතිය සම්පාදනය කරපු නලින් අබේසිංහ ලේඛකයාට ඔහු මීට කලිනුත් ලියලා තියෙනවා මේ විෂය සම්බන්ධයෙන්ම දුම්රිය ගැනම ශ්‍රී ලංකාවේ දීසල් දුම්රිය කියලා පොතක්. ඒ කියන්නේ 2010 වසරේ ලියලා තියෙන්නේ මේ ඔහුගේ අභිනව ග්‍රන්ථය දුම්රිය ගැන ලියපු. ඉතින් නලින් දැන් අපිත් එක්ක ඉන්නවා. ඇවිල්ලා මේ දුම්රියේ අප්‍රගත විත්ති පොත ගැන කතා කරා. නලින් ඉස්සෙල්ලම කියන්න මට දැන් ඔබ දුම්රිය ගැනම පොත් දෙකක් ලියලා තියෙනවා. ඒ ඇරෙන්න වෙනත් කෘති ලියලා නැහැ නේද? දුම්රිය ගැන තමයි ලියලා තියෙන්නේ. දැන් මේ දුම්රිය ගැන පොත් දෙකක්ම ලියන්න මොකද ඔබට හුබලා ඕනේ? මොකද්ද මේ දුම්රියත් එක්ක තියෙන සම්බන්ධය? මම ඉතින් දුම්රිය ස්ථානාධිපතිවරේ. එතකොට මම වැඩ කරන ආයතනය සහ අදාළ හේතුව තමයි දුම්රිය. ඉතින් දැන් ලංකාවේ දුම්රිය සේවාව පටන් ගත්තේ 1864. 1864 ඉඳන් තමයි අපි ලංකාවේ කෝච්චි දුවන්නේ. දැන් අවුරුදු 150කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. දුම්රිය සේවය ආරම්භ වෙලා. ඉතින් මේකේ තියෙනවා ලොකු ඉතිහාසයක්. එතකොට කැමම රස්සාවට ආපු අනිත ඉඳන්ම මට හිතුණා මේකේ තියෙන මේ ඉතිහාසය ගැන යමක් අපි දන්නේ නැති දේවල්. සා මිනිස්සු අපි අහනවා බලනවා යන්නේ ගමන් මේ මගේ විශේෂයෙන් අපි අහනවා බලනවා මේකේ ඒගොල්ලෝ තාසයි මේකේ දේවල් ගැන දැනගන්න කියලා ගන්න. ඉතින් ඒ වගේ දේවල් එක්ක මට හිතුණා මේ මේක ගැන සිංහලෙන් පළලා තියෙන පොත්පත් ගොඩක් අඩුයි ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙච්ච ඒවා තියෙනවා මම හිතන්නේ බොහොම මේ මේ එකක් දෙකක් වගේ තමයි ඒ භාෂාවෙන් දෙසහ කියන අවුරුද්ද වගේ තමයි සිංහලෙන් මුලින්ම වගේ ලියලා තියෙන්නේ මේ ගැන ඊට කලින් ලියච්ච පොත්පත් නෑ ඉතින් එතකොට මේකේ අර මිනිස්සු ගොඩක් අහන හින්දා මට හිතුණා මේ ගැන යමක් ලියන්න ඕනේ ඒ වගේ ඒ කියන්නේ ඒ ගැන රුචිකත්වයක් දක්වන පිරිසක් ඉන්නවා කියන දැන නිසා. ඔව් සාමාන්‍යයෙන් දැන් දුම්රිය ස්ථානාධිපතිවරු ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා නේද? ඒ අය අතරින් එක්කෙනෙක් දැන් එක්කත් මේක ඉස්සෙල්ලා ලියලා තියෙනවා කියලා මම නම් දන්නේ නැහැ අලියට. දැන් ඔබ ලියලා තියෙනවා. ඔබත් වෘත්තියෙන් දුම්රිය ස්ථානාධිපතිවරේ. එතකොට දැන් ඔබට පොතක් ලියන්න හිතුනේ ග්‍රන්ථ ගණනය ගැනත් මොකක් හරි ඔබගේ සම්බන්ධයක් ඇති නැත්නම් වැඩිකමක් ඇති එහෙම නැත්නම් පොත කියන්න හිතෙන්නේ නැහැ නේද සමහර විට ඔබටත් වැඩි දීර්ඝ කාලයක් මේ සේවයේ හිටපු දුම්රේ ස්ථානාධිපතිවරු ප්‍රමාණ අත්දැකීම් ලබන ඇති නමුත් ඒ කවුරුත් උනන්දුනේ නැහැ ඒ ඒ සමහර විට මොකද ඉතින් ලිවීමේ හැකියාවක් තියෙන්නේ නැත්නම් ලියන්න බෑනේ. දැන් කොහොමද මේ ලේඛන කලාවට ඔබගේ සම්බන්ධයක් ඇති වුනේ? අතන මෙහෙමයි පාසල් වගේදී මේ මම කුරුණෑගල මලියදේව විද්‍යාලේ තමයි ඉගෙන ගත්තේ. මලියදේව විද්‍යාලේ අපේ තිබුණා මේ මාධ්‍ය ඒකකයක්. ඒකට ඒකේ පළවෙනියෙන්ම මම මාධ්‍යට ඒක ලේඛනය පමණක්ම නෙවෙයි ඒකේ තිබුණා අභ්‍යන්තර ගුවන් විදුලි විකාශන ඒකකයක් නේද? ඒකට ඒකේ අපි අධ්‍යාපනය ලබන අවදි. ඒ කියන්නේ 1996 97 වගේ කාලේ මම ඒකේ හිටියා. ඒකේ සමාජික විදියට කටයුතු කරා. ඉතින් එතනින් පොඩ්ඩක් මේ මේ ක්ෂේත්‍රයට ඉස්සල්ලාම එළඹුණේ එතනදි තමයි. ඊට පස්සේ 2005 අවුරුද්දේ තමයි මම දුම්රිය සේවයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ අර මම කිව්වා වගේ අවුරුදු 150ක විතර විතර තියෙන අර ඉතිහාසයේ දේවල් ටික ටික හොයන්න දැනගන්න කියවන්න ලැබුණා. ඉතින් මටත් හිතුණා ඒක ගැන තවදුරටත් හොයන්න ඕනේ. ඒ අතරේ ජනමාධ්‍ය හිතවත් එක්ක මට හම්බුණා. ඉතින් එයා මට අවස්ථාවක් හදලා දුන්නා දුම්රිය ගැන මොන හරි දෙයක් අපිට ලියන්නයි කියලා. ඉතින් මම එතනදී මුලින්ම පත්‍රය ලියන්න පටන් ගත්තා. 2014 12 වගේ අවුරුදු වල කාලයක් තිස්සේ ලිව්වා. ඒ අතරේ කෝච්චි අපි කියලා විශේෂාංග ලිපි මාලාවක් ඒගොල්ලෝ පටන් ගත්තා. ඒකට ලියන්න ඉඩ කඩලා දුන්නා. ඉතින් ඒම හැරමුණ එක මට පස්සේ හිතුණා මේක මම මේ ලියන ලිපි පොතක් විදිහට පළ කරොත් හොඳයි කියලා සහ අර මේ සම්බන්ධයෙන් සිංහලෙන් පළ වෙච්ච පොත්පත් ගොඩක් දුර්ලභ ඉන්න. ඒ හේතු කීපෙම පදනම් වුණා මේ මේ වගේ පොතක් එලි දක්වලා. හොඳයි. දැන් අපි මේ පොත ගැන කතා කරනවා නේද? දැන් මේ දුන්රිය අප්‍රකට විත්ති කියලා ඔබ නම් කරලා තියෙන පොත. දැන් කෙනෙකුට එකපාරට නිගමනයකට එන්න බෑ. මේ කියන ඇත්තේ දුම්රිය කියන ඒ වාහනය පිළිබඳ ඒ ඉතිහාසය ඒක හැදිච්ච හැටි ලංකාවට ආව හැටි ලංකාවේ කොහොමද ගියේ ඊට සම්බන්ධ සිද්ධි ඒව ඒවද එහෙම නැත්නම් මේ දුම්රිය ඇතුලේ ගමන් කරන මිනිස්සුන්ගේ යම් යම් සිද්ධි පිළිබඳ පුවද්ද මේ මොනවද කියලා කුතුහලයක් ඇති වෙනවා දැන් ඒකවල ඔබගේ මේ කෘතියට වස්තු වෙනා තියෙන්නේ මොන වගේ අප්‍රකට විත්තිද? ඔව් දැන් මම කියව මේක අපේ දුම්රියසේ දැන් අවුරුදු 150ක විතර ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ ඉතිහාසයේ පුරාවටම විවිධ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා දුම්රියේ. ඒවා උදාහරණයක් ගමු 2004 අවුරුද්දේ සුනාමියක් වෙලාවේ මේ දුම්රියක් සම්පූර්ණයෙන්ම සුනාමියට අහුවෙලා ජීවිත විශාල ගණනක් හරවලා ඒක කවේ දන්ට වෙච්ච විශාලම දුම්රිය අනතුර කියලා අපි ඒක සඳහන් කරනවා. ඉතින් ඒ එක දන්න එක සිද්ධියක්. නමුත් ඒවා අප්‍රකට සිද්ධි නෙමෙයි ඒවා බොහොම ප්‍රකට සිද්ධි. ඒවා බොහොම ඈත වෙච්ච දේවල් අපි හැමෝටම ගොඩක් දෙනෙකුට මතකයි. නමුත් මේ අවුරුදු 150ක ඉතිහාසය තුල ඒ වගේ විවිධ සිදුවීම් තියෙනවා. එච්චර ප්‍රකට නොවුන. ඒ කියන්නේ සංගීතයේ සහ ප්‍රකට නැති කියවන්න අහන්න දකින්න ලැබෙන්නේ නැති. ඉතින් අන්න ඒ වගේ සිදුවීම් සිදුවීම් පමණක්මත් නෙවෙයි විවිධ අවස්ථාවල් වල විශේෂයෙන් දුම්රිය ධාවනය කරලා තියෙනවා දැන් 1954 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරජින ලංකාවට පැමිණියා. ඒ ආපු වෙලාවේ ලංකාවේ විශේෂ දුම්රියක් සූදානම් කරා මොකද ඒ දවස්වල ප්‍රවාහනය මොකද දිනු තත්ත්වෙ තිබුණේ නැහැ අපේ රටේ. දුම්රිය තමයි ප්‍රමුඛම ප්‍රවාහන සේවා මාධ්‍යමනේ ඒ කාලේ වෙනකොට. ඉතින් ඒකට විශේෂ දුම්රියක් සූදානම් කරා එලිසබෙත් මහරජිනගේ ලංකා සවාරිය වෙනුවෙන්. ඉතින් ඒ දුම්රිය ගැන අපි අද දන්නේ නැහැ. ඇත්තටම අද ඉන්න ගොඩක් අය දන්නේ නැහැ මේ එංගලන්තයේ එලිසබෙත් මහරජින් අපේ රටේ කෝච් එක ගියාද කියන කතාව දන්නේ නැහැ. ඒක නෙමෙයි එලිසබෙත් රජින් මෙහෙට ආවද කියන එක ඒක තමයි ඉතින් ඒ වගේ දේවල් මේ තියෙනවා. ඊට අමතරව දැන් අපි අද කෝච්චි පාරවල දකින්න දෙයක් තමයි මේ පවසෙත් කියන එක. බලවේග කට්ටල්. මේ බලවේග කට්ටල් මේ බොහොම අලුතෙන් ආපු ඒවා වගේ තමයි ගොඩක් අය දන්නේ ගන්නවා හඳුන්වා දීමක් විදියට. නමුත් ඒකත් එහෙම නෙමෙයි 1938. ඒ කියන්නේ දැන් අවුරුදු 80 කට කලින් තමයි ලංකාවේ මුල්ම බලවේග කතරේ ධාවනය කරලා තියෙන්නේ. ඉතින් ඒ එහෙම දුර ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම දුර ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ දේවල් ඒ වගේ විස්තර ඡායාරූප ඒ ගමන් සිද්ධ වුණේ කොහොමද කියන දේවල් ඒවා ඇත්තටම අද ඉන්න අය දන්නේ නැහැ ප්‍රකට නැහැ. ඒ වගේ දේවල් මේ පොතේ සඳහන් වෙනවා. ඒ වගේ අර අවුරුදු 150ක ඉතිහාසය තුළ සිදු වුණු අප්‍රකට සිදුවීම් 20ක ප්‍රමාණයක් තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. ඔව් දැන් මට මතකයි මේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ ජීවිත කතාව ලියලා තියෙනවා. ඒ ජීවිත කතාවේ එක්තරා පුවතක් තියෙනවා. උන්වහන්සේ වඩිනවා නුවරට. කොච්චි අතර මගදී මුර ඉඳලා කොළඹ ආපු කෝච්චියක් නැවතුණා. නැවතිච්චාම හරියට කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරෝ හිටිය කෝච්චි පෙට්ටිය කෙලිම වගේ මුර ඉඳලා ආපු කෝච්චි පෙට්ටිය නැවතුණා. ඒකේ ඉඳලා තින්නේ ඒ කාලේ ආණ්ඩුකාරවරයා. පස්සේ මේ ආණ්ඩුකාරතුමා දැක්කම කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරෝ ඇවිල්ලා වැඳලා කතා බහ කළා. කඩුසි සුමංගල හඳුරු භාෂා කීපයක් පිළිබඳ තාම ව්‍යක්ත විදිහට ලියන්න කියන්නේ දැනගෙන හිටියා. අංශයම් භාෂාව. ඉංග්‍රීසි භාෂාව ගැන කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒකෙන් සනාතන එක සිද්ධියක් තියෙනවා ආණ්ඩුකාරයක් ඒ ගමන් බිමන් ඔව් දැන් ඇත්තටම ඒ කාලේ ආණ්ඩුකාරයට වෙනම ගමන් කරන දුම්රිය මැදිරිය වෙන් කරලා තිබිලා තියෙනවා ගවර්නර් සැලූන් කියලා ඒකට කියන්නේ ගවර්නර් සැලූන් සැලූන්. ඒ කියන්නේ රාජ්‍ය ප්‍රධානියාට වෙනමම සැලූන් එකක්. සහ එයා ගමන් කරන වෙලාවට ඒක විශේෂ දුර්ගයක් විදියට තමයි ධාවනය කරන්නේ. ඔව් එහෙම නැත්තම් කවදාවත් ඔහුට බෑනේ මේ ඕච්චි පෙට්ටියේ ඉඳලා අර ඕච්චි පෙට්ටියට ගිහිල්ලා මේ සුමංගල හඳුරන්න වැඳලා කතා බස් කරන්න එහෙම. ඔව්. ඉඩකඩක් ලැබෙන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ දැන් අප්‍රකට සිදුවීම් ගොඩක් තියෙනවා. දැන් ඔබතුමාලට මතකෙච්චි දැන් ගොඩක් අයට අමතකයි 1970 අවුරුද්ද වගේ කලින් රේල් කාර් කියලා බොහොම පොඩි වාහනයක්. ඒක මේ දැන් ওই පාන යන බස් එකක් විතර තරමේ වාහනයක්. අනිත් පෙට්ටියක වාහනයක් තිබිලා තියෙනවා මේ දුම්රිය මාර්ගපද්ධතිය ධාවනය වුණා. ඒක දුම්රිය ස්ථානවලට අමතරව අතරමැද තිබුණු පොඩි රේල් කාර් පොල්ටයක් මිනිස්සු මගින් ප්‍රවාහනය මගින් ප්‍රවාහනය සඳහා. ඉතින් ඒ වගේ දේවල් අද දන්නේ නැහැ සහ ඒ වාහන අද පාවිච්චියක් ඇත්තේ නැහැ මේ අද තියෙන දුම්රිය අද ගමන් වාරත් එක්ක ඒ වගේ දේවල් අධ්‍යයනය කරන්න අමාරුයි ප්‍රායෝගිකව. නමුත් ඒ වගේ දේවල් අතීතයේ තිබිලා තියෙනවා. ඒ වගේ දේවල් ගැන නූතන પરම්පරාව දන්නේ නැහැ. පින්තූරයක්වත් සමහරවිට දැකලා නැති අයත් ඉන්නවා. මේ මුන්දියක් පෙළ වීති කියන පොතේ එවැනි දේවල් පවා අන්තර්ගත වෙනවා. දැන් අඟුරු කෝච්චි යුගයක් තිබුණා ආරම්භයේදී අඟුරු කෝච්චිනේ අපි පොඩි කාලේ අඟුරු කෝච්චි වල තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒව සම්බන්ධයෙන් ඔය සම්බන්ධයෙන් මේක තියෙනවා. තියෙනවා නේද? හොඳයි. දැන් මේ නලින් අබේසිංහ ලේඛකයාගේ මේ දුම්රියේ අප්‍රකට විත්තියේ කියවපු පාඨකෙක් ඉන්නවා. ඔහු අපේ ගුවන්විදුලියේ තාම කෘතහස්ත මහදේවයේදී දීර්ඝ කාලයක් ගුවන්විදුලියේ සේවය කරපු තාමත් ගුවන්විදුලියත් එක්ක ඉන්න අපේ රමීන්ද්‍ර ගුණශීලයන් රමීන්ද්‍රටත් මම ආරාධනා කළා පෙරවදට එන්න කියලා මොකද ඔහුගේ තියෙන කුතුහලයක් මේ මේ දුම්රිය සම්බන්ධයෙන් ඔහු හුඟක් මිත්‍රයන් ඉන්නවා මේ දුම්රිය සේවයට සම්බන්ධ රවිට මම කතා කළේ ඔහුගෙනුත් මම හිතන්නේ මේ නලින් ලියපු මේ දුම්රිය අප්‍රකට විච් පොත ගැන ඔහුගේ අදහස් අපිට වැදගත් වෙයි අපේ පෙරවදන අසන්නන්ට රවිට මොනවද කියන්න තියෙන්නේ මේ නලින්ගේ මේ දුම්රිය අප්‍රකට විච් පොත ගැන දුම්රිය ගැන මුලින්ම පොතක් ලියලා තියෙන්නේ 1910 වර්ෂයේ ඒක ඉංග්‍රීසි ජාතියේ ලියලා තියෙන්නේ ඊට පස්සේ මට මෑතකදී ලැබුණා සිරිතේ රාජපක්ෂ කියන දුම්රිය සේවයේ වැඩ කරපු මහත්මයා ලියපු පොත් ගණනාවක්. ඉතින් ඒවැය තියෙන්නේ දුම්රිය සේවයේ ප්‍රකට තොරතුරු. මේ පොතේ නම දුම්රියේ අප්‍රකට විත්ති. මම එක හුස්මට මේ පොත කියන් ගියා. නලින් මට දුන්නේ ගිය සතියේ. මම දෙපාරක්ම මේ කියුවා මොනවද මේ අප්‍රකට විත්ති කියන්නේ. ඒක දැනගන්න. කුතුහලයක් ඇති වෙනවනේ. කුතුහලයක් ඇති වෙනවනේ. ඉතින් මේ කුතුහලයේ මට මේ තව දෙගුණ දෙගුණ වුණා මේ පොත කියවනකොට. මේකේ තියෙන කුතුහලය දනවන දේවල් තමයි විවිධ කාල වකවාන වල නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත්‍ර. ඒක යුගයෙන් යුග වෙනස් වෙනවා කියනවා. දීසල් දුම්රිය 938 මාර්තු 14 වෙනිදා හඳුන්වා දීමෙන් පසුව දිරිමින පත්‍රයේ පළවුණු පුවත්පත් දැන්වීම. ඒක තමයි මට ලැබුණ මේ අප්‍රකට තොරතුරු. මේක තමයි දැන්වීම 938 මාර්තු 14 වෙනිදා සිට දුවවනු ලැබේ. සුවපහසු අන්දමට ගමනාගමනය කිරීමේ ඊටාම හොඳ පිළිවෙල මෙයයි. ඒ භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. එදා තිබිච්ච භාෂාව. සියලුම පන්තිවල විදුලි පුවන් පද්ද ආසනවලට ගුදිරිට දමා ඇත. කොළඹ සිට ගාල්ලට පැය දෙකයි විනාඩි 13යි. ඊට පස්සේ දුම්රිය වේලාවල් දාලා තියෙනවා. නෑ අදායට ගුදිරි කිව්වම මොකද්ද කියන්නේ? දැන් මෙට්‍රස් කිව්වනම් තේරෙනවා. ගුදිරි කිව්වම තේරෙන්නේ නෑ. සුවපහසු අන්දමින් ගමනාගමනය කිරීමේ ඊටාම හොඳ පිළිවෙලයි මෙයයි කියලා ඒ වෙලෙන් දැන්වීමක්. ඉතින් මේ වගේ දැන්වීම් කීපයක් තිබුණා 914 පෙබරවාරි 24 වෙනිදා ආරම්භුණු Hindu ලංකා දුම්රිය සේවය. මාත් මේකේ පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා. මේ ගෙදර තාත්තලාත් එක්ක ඉන්දියාවට ටිකට් ගන්නවා කොටුවේ දුම්රිය ස්ථානයෙන්. ඉතින් දඹදිව වන්දනාව යනකොට ඒ කෝච්චිය ගිහිල්ලා තමයි යන්නේ නේ. ඔව්. දිල්ලි වලට මේ ටිකට් ගන්නවා මේ අපි දැකලා තියෙනවා 970 දශකයේ අවසානයේ වගේ මේ කොටු විශේෂණ එකෙන්. ඉතින් ඒ ඉතිහාසයක් මේක තියෙනවා. තලේමන්නාරම ධනුෂ්කොටිය දුම්රිය මාර්ගයේ ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒකේ මේ ඡායාරූප පටන් යොදලා තියෙනවා. ඊට පස්සේ රේල්වේ මොබයිල් බුකින් සර්විස් එකක් තිබිලා තියෙනවා. කියන්නේ අදට වැඩිය මම දකිනවා එදා දුම්රිය සේවය බොහොම දියුණුයි. ඒ කියන්නේ අතීතේ. අතීතේ මේ මොබයිල් සර්විස් අද බොහොම මේ හරි අමාරු දෙයක් දුම්රිය මේ මොබයිල් බුකින් ඔෆිස් එක කියන්නේ මේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ජංගම කාර්යාලයක්. දැන් ඒ කාලේ ඔය දුම්රිය සේවාව පැවැත්වුණු පැතිවලට අමතරව දැන් විශේෂ උත්සව අවස්ථා තිබෙනවා තලවිල එතකොට මඩුපල්ලි ඒ වගේ උත්සව ආගමික උත්සව වගේ තැන්වල අවස්ථා තියෙනකොට ඒ වගේ තැන්වලටම මේ අර මොබයිල් බුකින් ඔෆිස් එක කියන වාහනේ ගිහිල්ලා එතනදිම දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා ඒ වන්දනා ආපු පිරිස් වලට නඩවලට දුම්රිය යන්න දෙන්න නම් පාසු සාසලයක්. ඉතින් අද ඒ පාසු ගන්නෑ. අදට වැඩිය දා හරි දිනුනේ දුම්රියට ඉගෙන දෙන්න. මිනිස්සු අතරටම ගිහිල්ලා මගේ ජනතාව අතරටම ගිහිල්ලා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ වගේම අර කුවයි ගඟේ පාලම චිත්‍රපටය 957 හැදිච්ච ඒකේ මේ විශේෂ දර්ශන පටන් ඇතුළත් කරලා තියෙනවා රජින ලංකාවට ආපු වෙලාවේගේ දුම්රියේ ඡායාරූප තුන් වල. තාමත් ඒ කැඩිච්ච මිදිච්ච කැඩි. ඒක තාම මේ අවශේෂ ගොඩක් තියෙන අතර පාලම හදපු. බීඩී රම්පාල මහත්මයා දුම්රිය සේවයට කරපු ප්‍රගතිය සේවාව ඒ කාලේ හරි ජනප්‍රිය නාමයක් තමයි මේ ලිවි රම්පාල මහත්තයා. ඔව් බීඩී රම්පාල මහත්තයා කියලා දැන් අදටත් කියන්නේ දුම්රිය ස්වර්ණමය යුගයේ මේ එතුමාගේ පාලන කාලයේ බිහිුණා. ඒක 1955 අවුරුද්දේ තමයි එතුමා දුම්රිය සාමාන්‍ය අධිකාරී. මොකද එහෙම එතුමා ඉතින් ජනප්‍රිය වෙන්න හේතු වුණේ නෑ එතුමා නව හඳුන්වා දීම් ගොඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය සීග්‍රගාමි දුම්රිය හඳුන්වා දෙනකොට ප්‍රටමණිකේ යාල් දේවි, වරුණ කුමාරි, රජරට රයිචිනි ඒ වගේ සීග්‍රගාමි දුම්රිය හඳුන්වලා දුන්නේ එතුමාගේ පාලන කාලේ. ඒ වගේම මේ දුම්රිය විදුලි සංඥා වලින් නිර්දාවණය කර කලලයිට් කන්ට්‍රෝල් කියන එක. එතුමගේ කාලේ. ඉතින් ඒ වගේ දේවල් වලින් එතෙක් තිබුණු දුම්රිය සේවය නව පණක් ලැබුවා. ඒ වගේ වැඩපිළිවෙළ වලින් තමයි හැකි වුණා ඒ කාලේදී එවැනි අඳුන්වා දීම් හරහා දුම්රිය මිනිස්සු අතරේ ගොඩක් ජනප්‍රිය කරවන්න. ඔව් රවිට තව කියන්න තියෙනවා මේ ගැන. මට එක කරුණක් තව කියන්න තියෙනවා මේ තවත් වෙලක් දැමීමක්. මේකත් ලේකෝස් පත්‍රයේ රජයේ කුවත් පත්‍රයේ තමයි පාල කරලා තියෙන්නේ. ඉන්ටර්සිට් දුම්රිය පටන් ගන්නකොට දුර ගමන් කරන මගින් ගෙන යන ශීඝ්‍රගාමී දුම්රිය. මහනුවර මහනුවර කොළඹ පැය දෙකයි මිනිත්තු 45යි. නවත්වන ස්ථාන පේරාදෙණිය හන්දිය පොල්ගහවෙල. රුහුණු මාතර කොළඹ පැය 3යි 3 කාලයි. නවත්වන ස්ථානයේ වැලිගම ගාල්ල අම්බලන්ගොඩ අලුත්ගම. යාල්පානම් කොළඹ යාපනයේ කංකසන්තුරේ අතර පැය 10මාරයි. නවත්වන ස්ථාන පොල්ගහවෙල අනුරාධපුර අනතුරු අද්දද්වීපයේ පිහිටි සියලුම දුම්රිය පළවල්. කෙටි දුර ප්‍රමාණයේ සීග්‍රගාමී දුම්රිය. වගේ තියෙනවා මේ දුම්රිය ජනප්‍රිය වත්පත් දැන්වීම. වත්පත් දැන්වීම. දැන් අද එහෙම වත්පත් දැන්වීම දැන් අද මේ මගේ වැඩි වෙන විශාල ප්‍රමාණයක් තියෙනවානේ. මේ ඉන්ටර්සිටි පැමිණීමේදී අඳුනාගීමේදී පළ කළ CGR එක පළ කර දැන්වීමක්. ඉතින් ඒ වගේ අප්‍රකට තොරතුරු ඒවා තමයි මේ පොතේ තියෙන. ඔව්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ රවිට මේ පොතේ තියෙන වැදගත්කම හරය ඉතාම සැකවින් බොහොම මේ ව්‍යක්ත විදියට පැහැදිලි කිරීම ගැන. මම කැමති නලින් අහන්න දැන් මේ පොත ලියීමේදී මේක එක විදිහට මේ පරිශනාත්මක ග්‍රන්ථයක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මේ කවුරුත් හෙව්වේ නැති දේවල් ඔබ හොයාගෙන ගිහිල්ලා කාලයක් ගත කරලා මේ පොතකට දාලා තියෙන්නේ. දැන් මේ මේ පරිශන කටයුත්ත කොහොමද කළේ කියන එක ගැනත් යමක් කිව්වොත් හොඳයි. ඔව් දැන් දුම්රිය සේවයාවට මම එකතු වුණ අවුරුද්දේ ඉඳන්ම අපි වැඩ කරන තැන්වල අපිට හම්බ වෙන සමහර පරණ තොරතුරු අතීතේ තිබුණු දේවල්. ඉතින් ඒ ඔස්සේ තව දුරටත් හොයාගන්න ආස හිතෙනවා. ඒතකොට මට හුඟක් දුරට මට පරිශීලනය කරන්න හම්බුණ පරණ පුවත්පත් එකතු ශ්‍රී ලංකා ජාතික පුස්තකාලා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තියෙන. එතනින් ගොඩක් තොරතුරු හොයාගත්තා. ඒ වගේම ලේඛනාංශ දෙපාර්තමේන්තුවේ ලේඛන ඒ වගේ ඉස්සර තියෙනවා සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේෂන් රිපෝර්ට්ස් ලංකා පරිපාලන වාර්තා. ඉතින් මේ වාර්තාවල තියෙනවා මේ දුම්රිය සේවාව පටන් ගත්ත යුගයේ ඉඳන්ම අවුරුද්දෙන් අවුරුද්ද මොනවද මේ අලුතෙන් වෙච්ච සංවර්ධන මොනවද අලුතෙන් එකතුන දේවල් දුම්රිය මාර්ගයේ ඉදුණේ කොහොමද කොච්චර දුරට ඉදි වුණාද ඒවට ගිහපු වීහිය නම් ඒ සියලු තොරතුරු ඉතින් ඒ වගේ මූලාශ්‍ර තමයි පොතට තොරතුරු එකතු කරගන්නකොට ඒ කියන්නේ ශායන කාලයක් ගත ගන්න. තුනමාරක් හතරක් වගේ කාලයක් ගත වුණා. දැන් දුම්රියට සම්බන්ධ තොරතුරු රැස් කරලා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවටම අයිති සංරක්ෂණාගාරයක් තියෙනවා. මෙහෙමයි. එහෙම විශේෂ සංරක්ෂණාගාරයක් කියලා නැහැ. නමුත් දෙපාර්තමේන්තුවේ පරිපාලන අවශ්‍යතාවලට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තම විශාල දෙපාර්තමේන්තුවක්. මේකේ උප දෙපාර්තමේන්තු 9ක් තියෙනවා. ඒතකොට උප දෙපාර්තමේන්තු විවිධ අංශවලට දැන් දුම්රිය මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන වෙන මොකද දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ ළඟ තියෙනවා මාර්ගවල ඉතිහාසය මොකද ඒවා අදටත් අවශ්‍ය වෙනවා. දුම්රිය මාර්ගවල ඉතිහාසය ඒවා හදපු විදිහ ඒ වගේ විස්තර ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒතකොට දුම්රිය සංඥා සම්බන්ධයෙන් වෙන උපදෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒගොල්ලන්ගේ අතීත සංඥා ක්‍රම මොකද තවදුරටත් භාවිත වෙන දේවල් පවා තියෙනවා අතීත සංඥා. ඒතකොට වර්තමානයේ අලුත් දේවල් වලට අමතරව ඉතින් ඒ ඒ තැන් වලින් තියෙනවා. එහෙම නැතිව ඔක්කොම එක්ස්ප්‍රෙස් කරලා තාම දෙයක් නැහැ. නමුත් මුදුරේ දුම්රිය කෞතුකාගාරයක් විවෘත කරන්න සූදානම් වෙනවා. තව අවුරුද්දකින් පමණ තමයි වැඩ කටයුතු ඉවර වෙයි. කඩු ගන්නවා පැත්තේ කෞතුකාගාරය මොකක් හරි තියෙනවා. ඔව් දැන් කඩු ගන්නවා. කෞතුකාගාරයක් තියෙනවා. මං කියන්නේ ඒක අමතරව මොනවද එතන තියෙන්නේ? එතන තියෙන්නේ ඇතරම ගොඩක් තියෙනවා මේ අපේ අතීතයේ පාවිච්චි කරපු දුම්රිය එන්ජින් දුම්රිය මැදිරි මේ වගේම අතීතයේ පාවිච්චි කරපු දුම්රිය සඳහා සංඥා දෙන්න පාවිච්චි කරපු උපකරණ ඒ වගේ දේවල් ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඒක ඒ හරිය පිටවන්න හේතු වුණා. ඒ වගේ ආන්දෝලන ගන්න ප්‍රතිපත්තියේ තියෙනවා හිතන්නේ මේ ඉඩකඩ සම්බන්ධ ගැටලුකුත් තියෙන්නේ නැති කොළඹ වල ටිකක් ඉඩකඩ හොයාගන්න තැනකුත් අඩුයිනේ. ඔව් දැන් මේ ඔබ මේ දුම්රිය ස්ථානිපති ඉවරෙක් නිසා මම මේ ප්‍රශ්නේ දැනගන්න කැමති අහලා දැන් අර ටැබ්ලට් එකක් මේ උපමාරු කරනවා අපි දකිනවා දුම්රිය දුරයි ස්ථානවල මොකද ඒක ඒක තමයි දුම්රිය ඉදිරියට යන්න දෙන ප්‍රවේශ පත්‍රය ප්‍රවේශ පත්‍රය ඇත්තටම මේ දුම්රිය කියන වාහනය බර වැඩි ඒ වගේම තිරිංග බලය හුඟක් අඩු වාහනයක්. එතකොට මේක තිරිංග බලය අඩුයි. තිරිංග බලය අඩුයි. වාහනේ පීල්ලක් උඩ වාහනේ රෝදයක් තමයි ධාවනය වෙන්නේ. ඉතින් ගොඩක් අඩු ඝර්ෂණ මාධ්‍යයක්. ඉතින් මේ වගේ ඝර්ෂණ මාධ්‍යක ගොඩක් වන් බ්‍රේක් එකක් ගහලා නවත්තන්නේ ගන්න අමාරුයි. ඉතින් එතකොට මේක ආරක්ෂිතව ධාවනය කරන්න අවශ්‍ය වෙනවා. ආරක්ෂිතව ධාවනය කරනකොට අපි පුළුවන් තරම් එක මාර්ගයක ධාවනය වෙන දුම්රිය ප්‍රමාණය සීමා සහිත කරන්න යම් යම් තැන්වලදී අවශ්‍ය වෙනවා. ටැබ්ලට් කියන උපකරණය දැන්ටත් පාවිච්චි කරන සමහර දුම්රිය මාර්ග ආශ්‍රිතව ඒ දුම්රිය ධාවනය කරන ක්‍රමවේදයක් තමයි ටැබ්ලට්. හොඳයි තව අපිට කතා කරන්න දුන්න මේ සිත් ගන්න සුළුයි කාලේ නෑ. අද අපි පෙරවදනින් ඔබට හඳුන්වා දුන්නේ නලින් නබේසිංහන්ගේ දුම්රියේ අප්‍රකට නිත්‍ය කියන පොත. ඒ පොත ගැන කතා කරන්නට පිටවදන්ට පැමිණීම ගැන නලින් අබේසිංහ ලේඛකයාට එවැගේම දුම්රිය මුත්‍තින් දුම්රිය ස්ථානාධිපතිවරේ ඔහුට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පොතේ අගය අපේ පෙරවදන පාඨකයන්ට කියා දෙන්න පැමිණි කෘතාස්ත මාධ්‍යවේදී ජේෂ්ඨ මාධ්‍යවේදී ගමින්ගේ ගුණසේකරයන්ට අපේ කෘතවේදී භාවය පළ කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔබ අතින් තවත් මේ වගේ අප්‍රකට තොරතුරු ක්ෂේත්‍රයට සම්බන්ධ ලියවි කියලා. නැවතත් ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත් අමරසිංහ පටිගත කළේ නදීරා මනම්පේදී පෙරවදන මාර්ෂලාපනන්දුගේ නිෂ්පාදනයක්.